නේ තව පදයක් තියෙනවා මේ ගිය පාරත් මේ ප්‍රශ්නේ අහුවම මට පිළිතුරක් දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ මේ මිදෙත්වා කියන වචනේ <coughs> මේ නිරුක්තිය කුමක්ද කියත් එක මේ ප්‍රශ්නයක් අහන්න මිදෙනවා කියන වචනයක් තියෙනවා තන මිදු <coughs> තීන මිද්ද කියන තැනත් ඒ මිදෙනවා කියන වචනේ කියවෙනවා මීට ඉස්සෙල්ලත් ඔය ප්‍රශ්නේ අහලා තිබුණේ මේ මිදෙනවා කියන වචනේ යම් තැනක මිදුණා හා සමානයි කියන වචනේ නම් දුකෙන් මිදෙත්වා කියන්නේ කොහොමද කියලායි දහත් ප්‍රශ්නේ අහලා තිබුණේ දුකෙහි මිදෙනවායි දුකෙන් මිදෙනවායි දෙක තෝරා ගන්න ඕනේ දුකෙහි මිදුණොත් භයානකයි දුකෙන් මිදෙනවා නම් ඒක හොඳයි මමත්වයෙන් යුක්තව යම්කිසි ස්ථානයක ඉද්ද ගහනවා කියන වචනයක් තියෙනවා. මම ඉද්ද මිද්ද යම්කිසි පොතක මේ පොඩි වෙනසක් වෙලා වැටලා තිනවා මා ඉද්ද කියලා. මම ඉද්ද කියන වචනේ මිද්ද කියන වචනේ එන්නේ නිරුක්තිය. මමත්වේ යම් තැනක ඉද්ද ගහනවා කියලා කියන්නේ පිටලා හිටනවා. එතකොට දුකෙන් මිදෙනවා කියන වචනේ ගන්නකොට දුකෙහි මිදෙනවා නම් දුකෙහි මමත්වයේ මිදෙන එක. දුකෙන් මිදෙනවා කියන්නේ මමත්වයේ මුල් කරගෙන යම් දුකක් වින්දනම් ඒකෙන් මිදෙන එක. මිදෙනවා කියන්නේ ඒකෙන් ඉවත් වෙලා දුකෙන් නිදහස් වෙන පිහිටනවා. එහෙනම් ඉද්ද වෙනවා කියන්නේ ස්ථිරව පිහිටනවා නිවනේ. එදා ඒ මිද්දවීම කියන වචනේ අර්ථය හරියට තෝරා ගන්න ඕනේ. මිද්ද කියනවා මිදෙනවා කියන වචනේ මිදුලහම මිදීමේ ස්වභාවයක් තියෙනවා. යම් තැනක තද වෙලා, ගල් වෙලා, හිර වෙලා හිටින ගතිය. දැන් කිරි මිදෙනවා. මිදුණාට පස්සේ ඒක අහකට වැක්කෙරෙන්නේ නැහැ. එතන හයි වෙනවා. වතුර මිදෙනවා. මිදුණාම අයිස් කැටේ විඳිලා විසි වෙන්නේ අහයි වෙන්නේ එකට ගල් වෙලා තද වෙලා එයාගේ මේ මිදෙනවා කියන වචනේ වතුර මිදෙනවායි වතුරෙන් මිදෙනවායි ඒ වගේ දුකේ මිදෙනවායි දුකෙන් මිදෙනවායි දෙක දුකෙන් මිදෙත්වා කියන්නේ එහෙම බය වෙන්න ඕනේ නැහැ මේ මිදෙනවා කියන වචනේ යම් තැනක හිර වෙලා තද වෙලා පිහිටන එකට කිව්වට දුකෙහි මිදෙනවා කියන්නේ මේ අපි කියන්නේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා දුකෙහි මිදෙත්වා කිව්වොත් එහෙම වැරදි. නමුත් පදේ තියෙන දුකෙන් මිදෙත්වා. දුකෙන් මිදුණා නම් මොකද වෙන්නේ? දුකෙන් ඉවත් වෙලා නිවනේ පිහිටනවා. ඒකයි අර්ථය. ඉතින් මම ඉද්ද කියන වචනේ තමයි මිද්ද. ඉද්ද ගැහුවා හා සමානෝ කියලා වචනයක් තියෙනවා. ඉද්ද ගැහුවා කියන්නේ හෙල්ලෙන්නේ නැතුව පිහිටියා කියන එකයි. මේ මිද්ද වෙනවා කියලා කියනකොට කියන්නේ මමත්වයෙන් පිහිටනවා. නැත්නම් මමත්වයේ මම කියන ස්වභාවයේ යම් තැනක පිහිටනවා නම් <coughs> ඒකත් මිද්ද වීම. ඒක අවිද්‍යාව සහගත තැනක පිහිටියොත් ඒක භයානකයි. ඒක පාපයක් වෙනවා. දහ වැඩින්න නහ නොවැඩින්න පැත්තලපත් වෙනවා. නිවන කියන යථා ස්වභාවයේ පිහිටියොත් ස්ථිරව පිහිටියොත් ඒක දුකෙන් මිදීමට එවත් නිවන් අවබෝධයට හේතු වෙනවා. ඔබ තේරුම් ගන්න ඕනේ විදිහට.